කමාමි කමිතබ්බං සුඛී හෝතු නිබ්බාන පච්චයෝ හෝතු සුඛී හෝතු නිබ්බාන පච්චයෝ හෝතු සුඛී හෝතු නිබ්බාන පච්චයෝ හෝතු හොඳයි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි පූජනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ භාවනා වැඩසටහනේ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 චන්දරා ගප්පහානං හිතං ලෝකේ නිස්සරණං තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි චාරිත්‍රානුකූලව නිස්සරණ වනේ කෙරෙන භාවනා වැඩමුළුවලදී මේ පින්වතුන්ගේ භාවනාව සාර්ථක වීම සඳහා විශේෂයෙන් ක්‍රම කීපයකට අනුග්‍රහ කරනවා බුදුරජාණන් වහන්සේ අනුග්‍රහිත සූත්‍රයේදී මේ කාරණා පහක් පෙන්눔 කරනවා අපි මේ කරගෙන යන භාවනාව සාර්ථක කර ගැනීම සඳහා. මුලට මේ ඉන්නේ සීල අනුග්‍රහිතය කියලා. අපි සාමාන්‍යයෙන් ගත කරන ජීවිතයට වඩා දැන් මේ භාවනාවක් සඳහා සැදිලා පැහැදිලා කටයුතු කරනකොට අපේ මේ සීලය අපි උත්කෘෂ්ට කරගන්නවා. සීලය අපි සාමාන්‍යයෙන් රකින පංච සීලයට වඩා අපේ මේ සීලය අලුත් වැඩියා කළා ඔසවා තබා ගැනීමක් කරනවා. ඉතින් ඒ කාරණය අද මේ පින්වුතුන්ට විශේෂයෙන් ගිහි පින්වුතුන්ට අෂ්ටාංග උපසත සීලය සමාදන් කරවලා එක්තරා අන්දමකින් අපේ සිත සකස් කිරීමක් ගත වචනය ඒ සඳහා බොහොම හික්මවා ගැනීමක් මේ කාරණය තුලින් ඉෂ්ට කරනවා. එතකොට අපි මේ සීලය තුලින් අපේ සිතේ හටගන්නා කෙලෙස් නැති කරන මාර්ගයකට වඩා අපේ කයත් වචනයත් හික්මවා ගන්න මාර්ගයක් හඳුන්වලා දෙනවා. දැන් මේ කය වචනය හික්මවීම සඳහා යම්සි ක්‍රියාමාර්ගයක් ගත්ත කෙනෙකුට තමයි ඊළඟට මේ භාවනා කටයුත්ත සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ නිසා සඳහන් කරනවා මේ සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ සීලයක පිහිටලා තමයි සමත විදර්ශනා භාවනා ආදී දියුණු කරන්නේ. එතකොට අපි මේ සීලයක පිහිටවලා මේ පින්වතුන්ට ඒ අනුග්‍රහය කරලා තියෙනවා. ඊළඟට සාකච්ඡා අනුග්‍රහිතය කියලා බුදුරජාණන් වහන්සේ ඒ අනුග්‍රහිත සූත්‍රයේදීම පෙන්වලා දෙනවා. මේ Tamanට මේ යන මාර්ගයේ යම් යම් සැකසංකා තියෙනවා නම් ගැටලු සහගත තැන් තියෙනවා නම් අන්න ඒවා සාකච්ඡා කළා මේ යන පාරේ තියෙන කටුකොහල් අත්හැර ගැනීමක් කටුකොහල් දුරු කර ගැනීමක් සිදු කරනවා. අති ඒක තමයි අපි සාමාන්‍යයෙන් භාවනා කමටහන් මාර්ගයෙන් ඔවුනොවුන්ට තියෙන ප්‍රශ්න කතා කරලා මාර්ගයේ තියෙන අපැහැදිලිකම් දුරු කරගෙන පුළුවන් තරම් මේ අපි කරන කටයුත්ත සැදිලා පැහැදිලා කිසිම බාධාවකින් තොරව හිතේ තියෙන සැකසංකා දුරු කරගෙන විශ්වාසයෙන් යුක්තව කරන්න පුළුවන් පසුබිමක් සකස් කර ගන්නවා. එතකොට පින්වත්නි මේ සීල අනුග්‍රහිතයත් සාකච්ඡා අනුග්‍රහිතයත් අතරට තියෙන සුත අනුග්‍රහිතය කියලා. මේ සුත අනුග්‍රහිතය කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි මේ කරගෙන යන භාවනාවේදී සමහර තැන් මතුවෙනවා මේ ක්‍රමය නිවැරදිද? අපි මේ කරන භාවනා ක්‍රමය මොකද්ද? මේක බුද්ධ දේශනාවට එකඟද? බුදුන් වහන්සේගේ දේශනාවට අපි මේ කරන භාවනාව ගලපගන්නේ කොහොමද? මේකෙන් අපි නිවන කරා යන මාර්ගයට අස්වැසිල්ලක් ලැබෙන්නේ කොහොමද කියලා මේ වගේ විවිධාකාර බාහිර වශයෙන් අපිට පැන නගින ධර්මමය ගැටලු සැකසංකා දුරු කරගන්න එක්තරා අන්දමකින් සුතමය අනුග්‍රහයක් ඒ කියන්නේ දැනුම අතින් අපි ඇති කරගන්න අනුග්‍රහයක් වමනා වෙනවා අවශ්‍ය වෙනවා අන්න ඒ කාරණාව තමයි අපි මේ ධර්ම දේශනාවකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟට මෙබඳු අනුග්‍රහයන් ලැබමින් තමයි අපි සමතයත් විපස්සනාවත් කියන මේ භාවනාවන් දියුණු කරන්නේ. එතකොට හරියට මලක් ඇමිලා මේ මල් වැලක් අමුල්ලා තිනවා වගේ මේකේ මේ බොහොම ක්‍රමානුකූලව යමක් සිද්ධ වෙනකොට අන්න අපේ භාවනාවට එක්තරා අන්දමකින් කලෙලියක් හම්බ වෙනවා. සැක නැතුව බොහොම විශ්වාසයෙන් යුක්තව සැදිලා පැහැදිලා සතුටින් මේ ගමන යන්න අපිට හැකියාව ලැබෙනවා. එතකොට පින්වත්නි අපි මේ සුත අනුග්‍රහයතය යටතේ අද මේ පවත්වන ධර්මදේශනා මාලාව මම මාත්‍රිකා වශයෙන් මාලාවට මම මාත්‍රිකා වශයෙන් තබා ගත්තා පුබ්බේව සම්බෝධ සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සූත්‍රය හම්බ වෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතේ. ඇත්තටම මේ සූත්‍රයට මේ නම ලැබිලා තියෙන්නේ චට්ට සංගානාවේදී ඒ චට්ට සංගනා සංගායනාවට සහභාගී වූ ස්වාමීන් වහන්සේලා තමයි මේ නම මේ සූත්‍රයට භාවිතා කරලා තියෙන්නේ. එහෙම නැත්නම් සූත්‍ර පිළිබඳව යම් පිරික්සීමක් කරන කෙනෙකුට දැන් සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක පුත්වල මෙහෙම සූත්‍රයක් සම්භ වෙන්නේ නැහැ. ඒකෙදි මේ සූත්‍රයට නිකම් ප්‍රථම සූත්‍රය කියලා තමයි ප්‍රථම, ද්විතීය, තතිය මේ ආදී වශයෙන් තමයි ඒ කාලේ සූත්‍ර නම් කරලා තියෙන්නේ. හැබැයි මේක සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ තිකනිපාතයේ සම්බෝධි වර්ගයේ. එතකොට සම්බෝධි වර්ගයේ එන පළවෙනි සූත්‍රයට චට්ට සංගනාවේදී ඒ ස්වාමින් වහන්සේලා නමක් යොදලා තියෙනවා පුබ්බේව සම්බෝධ සූත්‍රය කියලා. දැන් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොහොම එක්තරා අන්දමකින් බරපතල ප්‍රකාශයක් කරනවා මහණෙනි මම මේ සර්වඥතා ඥාණයට පත් වෙන්න ප්‍රථමයෙන් සම්බුද්ධත්වයට පත් ප්‍රථමයෙන් කල්පනා කරලා බැලුවා විමසලා බැලුවා මේ ලෝකයේ ආස්වාදය කියලා කියන්නේ මොකද්ද? ඊළඟට මේ ලෝකයේ ආදීනවය කියලා කියන්නේ මොකද්ද? ඊළඟට මේ ලෝකයේ නිස්සරණය කියලා කියන්නේ මොකද්ද? ඊළඟට උන්වහන්සේ කියනවා මහණෙනි මමට යම්තාක් මේ ලෝකයේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් යථා පරිදි ਸਰව සම්පූර්ණයෙන් අවබෝධ වන තුරු මම මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහමණයන් සහිත දෙවියන් බ්‍රහ්මයන් සහිත මේ ප්‍රජාව අතුරෙහි මම සම්මා සම්බුද්ධ කියලා ප්‍රකාශ කළේ නැහැ. එතකොට පින්වත්නි අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා અભීත සිංහනාදයක් කරන්න මේ ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ කාරණා තුන පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් අත්‍යවශ්‍ය කාරණයක් වශයෙන් සලකලා තියෙනවා. එතකොට උන්වහන්සේට යම් අවස්ථාවක මේ ආස්වාදයක් කියලා ලෝකේ තියෙනවා නම් ඒ ආස්වාදය පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ලැබුණා නම් ඊළඟට මේ ලෝකේ ආදීනවයක් කියලා තියක් තියෙනවා ඒ ආදීනවය සම්බන්ධයෙන් පූර්ණ වැටහීමක් උන්වහන්සේට ඇති වුණා නම් එපමණක් නෙමෙයි මේ සියල්ලටම විසඳුම වශයෙන් නිස්සරණයක් පිළිබඳව සම්පූර්ණ වැටහීමක් උන්වහන්සේට ඇති වුණා නම් අන්න ඒ අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රකාශ කරනවා અભීතව මහණෙනි මම මේ ලෝකයේ මහාන බමුණන් සහිත දෙවියන් බ්‍රාහ්මණ මේ බ්‍රහ්මයින් සහිත මේ ලෝක සත්ත්ව ප්‍රජාව තුල මම සම්මා සම්බුද්ධ වශයෙන් මම අභිඥා කරනවා සම්මා සම්බුද්ධ වශයෙන් මම ප්‍රතිඥා කරනවා කියලා බුදුරජාන් වහන්සේ කියනවා එතකොට පින්වත්නි අපිත් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීපු මාර්ගයේ යන්න උත්සාහ කරන පිරිසක් වශයෙන්. එතකොට අපිටත් වටිනවා මොකද්ද මේ තරම් බුදුරජාණන් වහන්සේ මේ ගම්භීර වශයෙන් සලකන මේ අවබෝධය. මේ ආස්වාදයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? ආදීනවයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? නිස්සරණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? කියන මේ කාරණා තුන පිළිබඳව යම්සි වැටහීමක් ඇති කර ගැනීම අපේ මේ ජීවිතවලට අනිවාර්යෙන් වටිනවා. මොකද අපිට මේ සම්බන්ධයෙන් යම් හෝ වැටහීමක් නැත්තම් බුදුරජාණන් වහන්සේට මෙන් සම්මා සම්බුද්ධත්වයටපත් නොවුනත් අපිට අඩුතරමින් උන්වහන්සේගේ ශ්‍රාවකීන් වශයෙන් උන්වහන්සේ පෙන්වන මාර්ගයේ යන්න මේ වැටහිමින් තොරව හැකියාවක් නැහැ. ඒ නිසා මේ පෙන්නන මාර්ගයේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් මේ කාරණා තුල පිළිබඳව සෑහෙන වැටහීමක් ඇති කර ගැනීම එක්තරා අන්දමකින් අපේ මේ භාවනා කටයුත්තට සෑහෙන උපකාර වෙනවා. මේ කාරණා තුනෙනුත් පින්වත්නි මම අද මාත්‍රිකා වශයෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආස්වාදය පිළිබඳව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදීම පුබ්බේව සම්බෝධ සූත්‍රයේදීම දේශනා කරනවා මොකද්ද මේ ආස්වාදය කියන්නේ? යං ලෝකේ පටිච්ච uppajjati සුඛං සෝමනස්සං අයං ලෝකේ අස්සාදෝ බොහොම ඍජුව පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය තුල සැපයක් සෝමනස්සයක් ජනිත කරන යම්සි දෙයක් තියෙනවා නම් අන්න ඒක මහණෙනි මම ආස්වාදයක් ආස්වාදයක් වශයෙන් දේශනා කරනවා. අස්සාද කියන pāli වචනය ඉතින් අපිට සරලව ආස්වාදය කියලා සලකන්න පුළුවන්. නැත්නම් සතුටක්, සොම්නසක්, විඳ ගැනීමක්, සැප වේදනාවක්. ඉතින් මේ අන්දමින් අපිට මේක විග්‍රහ කරන්න පුළුවන්. එතකොට පින්වත්නි මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන ආස්වාදය ତර මේ අපි දන්න ආස්වාදයමද ඊළඟට ලෝකයේ ඇත්ත වශයෙන් ආස්වාදයක් තියනවද? එතකොට මේක දැනගැනීමෙන් අපිට වෙන යහපත මොකද්ද? ඉතින් මේ වගේ කරුණු කීපයක් මේ ඔස්සේ විමසලා බලන්න වටිනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ဒုတိ ය අස්සාද සූත්‍රය කියලා ඒ සම්බෝධි වර්ගයේම එන සූත්‍රයක දේශනා කරනවා නොවේදම් භික්කවේ ලෝකේ අස්සාදෝ අබවිස්ස නයිදං සත්තා ලෝකේ සාරජ්ජේයුම් යස්මාචකෝ භික්කවේ අත්ති ලෝකේ අස්සාදෝ තස්මා සත්තා ලෝකේ සාරජ්ජಂತಿ දැන් මේ ප්‍රකාශයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ ලෝකේ ආස්වාදයක් කියලා දෙයක් තිබුණේ නැත්තම් මේ සත්වයින් ඇලෙන්නේ නැහැ. සාරජ්‍යයෙන් ඇලෙන්නේ නැහැ. යස්මාචකෝ භික්කවේ අත්ති ලෝකේ අස්සාදෝ තස්මා සත්තා ලෝකේ සාරජ්ජಂತಿ. මහණෙනි මේ ලෝකේ ආස්වාදයක් කියලා දෙයක් තියෙන නිසාම අන්න මේ සත්වයෝ මේ ලෝකෙට ඇලෙනවා. එතකොට අපිට පිළිගන්න සිද්ධ වෙනවා මේ ලෝකේ ආස්වාදයක් කියලා දෙයක්ත් තියෙනවා. ඉතින් අපි ඒක පිළිගත්තා කියලා මේ බරපතල අපරාධයක් නෙමෙයි. ඉතින් අපි යථාර්ථය යථාර්ථය වශයෙන් පිළිගැනීම වටිනවා. අපි මේක මේ සම්පූර්ණ දුකක් කියලා කියාගන්න කලින් අපිට මේකේ මේ යම්කිසි ආස්වාදයක් තියෙනවය ඒක බුදුරජාණන් වහන්සේත් පිළි අරන් තියෙනවය මේ ආස්වාදය තියෙන නිසාම මේ සත්වයෝ මේකේ ඇලි ඇලි ඉන්නවය කියන කාරණය තේරුම් ගන්න වටිනවා එතකොට අපි තවදුරටත් කොහොමද මේ ආස්වාදයක් ඇති වෙන්නේ මේ ආස්වාදයක් ඇති වෙන්න හේතු මොනවද මේවා පිළිබඳව යම් විමසීමක් කළොත් අංගුත්තර නිකායෙම නිබ්බේධික කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමේ භික්ඛවේ කාමගුණා චක්කු විඤ්ඤයා රූපා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමූපසංහිතා රජනීයා මේ බොහොම එක්තරා අන්දමකින් අපිට අහන්න ලැබෙන සතුරුදායක වචන කීපයක් බුදුරජාණන් වහන්සේ කියනවා චක්කු විඤ්ඤයා රූපා. දැන් මේ ඇසින් දැකිය හැකි රූප තියෙනවා. ඒවා නිකන් සාමාන්‍ය රූප නෙමෙයි. ඉට්ටා. බොහොම ඉෂ්ටයි. ඊළඟ කාන්තා, කාන්තයි, මනාපා අපිට බොහොම මනාප බවක් ඇති වෙනවා. පිය රූපා. අපිට ඒක මෙහෙම බොහොම ප්‍රිය උපදවන. අපිට ඒක බොහොම ප්‍රියයි. කාමූප සංහිතා. මේ වයින් මේ කාමයන් උපදවනවා. කාමසිතුලි ජනිත කරනවා. රජනීයා අන්න ඒ රූප හරහා අපේ හිත ඇලෙනවා. ඉතින් මේක අපි සරලව යම් යම් සාමාන්‍ය ප්‍රායෝගික මට්ටමින් විස්තර කරගන්න බැලුවොත් දැන් මේ පින්වුතුන් හිතලා බලන්න Tamanට දරුවෝ ඉන්නවා නම් Taman කැමැතිම දරුවව දකින්න එක අපි බොහොම සුබ ලකුණක් විදිහට සලකනවා. ඉතින් අපිට මේක අයින් කරන්න බෑ. ඉතින් අපි බොහොම උදේට ඒ දරුවව දැක්කාම ඉතින් අපේ හිත පිරෙනවා. හිත පිනා යනවා. ඉතින් අපි හොඳ ගමනක් යනකොට ඒ දරුවට ඔන්න ඉස්සරහට එන්න කියලාත් කියනවා. අපි තුමු එහෙම නැත්තම් අපි බොහොම කැමති අපේ වෙනත් යහළුවෙක් යෙහෙලියක් ඉන්නවනම් අන්නේ තනත්තා හෝ තනත්තියව දකින්නකොට අපේ හිත පිනා යනවා. අපේ හිතේ ලොකු මනාපයක් ඇති වෙනවා. ඒක අපිට ලොකු ප්‍රිය දසුණක් වෙනවා. ඉතින් ඕකෙම තවත් ටිකක් එහාට ගියොත් ඉතින් සාමියෙක් බිරිඳව දකින්නකොට එහෙම නැත්නම් බිරිඳක් සාමියෙක්ව දකින්නකොට ඉතින් මීට එහාට ගිහිල්ලා අන්න කාමූප සංහිතා අන්න කාමසිතුවිලි ජනිත වෙන මට්ටමකට හිත දුවගෙන යනවා ඊළඟට පෙම්වතෙක් පෙම්වතියක් දකින්නකොට පෙම්වතියක් පෙම්වතෙක්ව දකින්නකොට අන්න ඔය දේම සිද්ධ වෙනවා ඉතින් අර මාත්‍රෝද්දාරක ප්‍රේමයට එහා ගිය අන්න කාමයන් ඔස්සේ අපිව මුලා වෙන ස්වභාවයකට අපිව අරගෙන යනවා. එතකොට පින්වත්නි මේක බුදුරජාන් වහන්සේ පැහැදිලිව එතකොට පෙන්ලා දෙනවා චක්කු වෙඤ්ඤයා රූපා ඉත්තා කන්තා මනාපා කාමූපසංහිතා රජනීය. එතකොට මේ අපි මේ දකින මේ චක්කු වෙඤ්ඤය රූපවල රජනීය ඔන්න අපේ හිත ඇලෙනවා. දැන් පින්වත්නි තේරුම් ගන්න අපේ මේ හිත ඇලෙන වාරයක් පාසා කෙලෙස් රාශියක් ජනිත වෙනවා. අපේ හිතේ ආසව අනුසය ධර්ම තව තව හොඳට මණ්ඩි බැහැ ගන්නවා. තව තව හොඳට කෙලෙස් තද වෙනවා. ගැලවෙන්න බැරි විදිහට අපි මේක හිර වෙනවා. ඉතින් මෙතනින් මේක නතර වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා සෝත විඤ්ඤය සද්දා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීයා. ඉතින් මේ විදිහටම මේ සෝත විඤ්ඤය වූ සද්ද තියෙනවා. මේ කනට ඇහෙන ශබ්ද තියෙනවා. ඒවත් අහන්න බොහොම ප්‍රියයි. ඒවා අපි බොහොම මනාප වූ ශබ්ද වශයෙන් සලකනවා. ඒවා ඇහුනහම සුබ වශයෙන් අපි සලකනවා. ඊළඟට ඉන් එහාට ගිහිල්ලා ඒ සද්ද අපේ හිතේ තැම්පත් වෙනවා. මණ්ඩි බැහැ ගන්නවා. තවත් එහාට ගිහිල්ලා කාම සිතුවිලි ජනිත කරනවා. දැන් අපි සමහර වෙලාවට අපිට ඇහිච්ච යම් යම් ගීතයක් වෙන්න පුළුවන්, කවියක් වෙන්න පුළුවන්. අපිට යම් අවස්ථාවක අතීතයේදී ඒක ඇහුණා. නමුත් අපි සාමාන්‍යයෙන් වෙනත් කටයුත්තක යෙදිලා ඉන්න ගමන් අපිට නොදැනුවත්වම අන්න අපේ හිත අර අපේ හිත ගිය ගීතය මමුණනවා. එහෙම නැත්නම් අපිට හිත ගිය කවිය අපි ආස්වාදයක් ලබනවා. එහෙම නැත්නම් අපිට නිකම් පාළුවක් දැනෙච්ච වෙලාවක අපේ හිත ගිය යම් වාදනයක් සද්දයක් යම් කිසි ඒ වගේ දෙයක් තිබුණා නම් අන්න අපේ හිත ඒ ඔස්සේම දුවගෙන යනවා. සමහර ලාවට ඉතින් අර සාමාන්‍ය කියන්නේ හුරුල්ලම් බානවා කියලා. ඉතින් ඔය වගේ දේවල් ක්‍රම හැදින් පවා අපි අර අපි විඳගත්ත දේ නැවතත් නැවතත් ආස්වාදයක් ලබනවා. දැන් ප්‍රධාන වශයෙන් ආස්වාදය ලැබුවේ එක් අවස්ථාවක. නමුත් අපේ හිතට අර ලැබපු ආස්වාදයේ තියෙන එක්තරා අන්දමක ඇලෙන ස්වභාවය නිසා මුව බැස ගන්නා ස්වභාවය නිසා අපේ හිතේ මණ්ඩි බැහැ ගන්නා ස්වභාවය නිසා අන්න අපේ හිත නිකන් නිස්කලංක වෙච්ච වෙලාවක ඒකාකාරී වෙච්ච වෙලාවක අන්න අර ප්‍රිය රූප ප්‍රිය සද්ද ඇසුරු කරන්න පටන් ගන්නවා. දැන් අපි ඉතින් මේ කාර්ය තව දුරටත් තහවුරු කරගන්නවා අපි ඒ අහන්න කැමති ගීත තැටිගත කරගෙන එහෙම නැත්නම් තවත් යම් යම් ක්‍රමවලට ඉතින් වර්තමාන ලෝකෙ ඉතින් දහසකුත් එකක් ක්‍රම හරහා අපි මේ අහන්න තියෙන සද්ද ටික හැකිම පහසු විදිහට අහ ගැනීම සඳහා සවන් දීම සඳහා අපි ක්‍රමෝපායන් සකස් කරනවා. සකස් කරමින් අපි ඉතින් මේ සද්ද අහනවා. ඉතින් මේව නැවත ඉතින් මේව පිළිබඳව එක්තරා අන්දමින් ප්‍රායෝගිකව මේ පින්වුන්ට හොඳට අත්දැකීම් තියෙනවා. අතීතයේ ඇත්තටම මිනිස්සෙකුට ගීතයක් අහන්න හැකියාව තිබුණේ ওই ග්‍රැමෆෝන් වගේ බොහෝම පරණ ක්‍රමවලට. ඉතින් වර්තමානයේ නම් බොත්තමන් තද කරාම ඔක්කොම ටික අහගන්න පුළුවන්. ඉතින් ඔය தത്വෙට ඉතින් අපිට මේ සද්ද ටික අහගන්න පහසුකම් සියල්ල සම්පූර්ණලා තියෙනවා. රූප ටිකත් එතන රූප පෙන්නන තැනට යන්නේ නැතුව බොත්තමත් අද කරාම gedare ඉඳගෙනම සියලු රූප ටික බලා ගන්න තරම් අද අපිට ශක්තියක් ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ සියලු ශක්තියින් දිනුවසේ සලකනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාහන විඤ්ඤයා ගන්ධා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය එන්න මේ ආකාරයෙන්ම අපිට හිත යන හිතේ මනාපයක් ඇති කරන නැවතත් ආග්‍රහණය කරන්න සතුටු වෙන අපේ හිතේ කාමසිතුවිලි ජනිත කරන යම් යම් ගන්ධයන් තියෙනවා. ගන්ධ සුවඳ තියෙනවා. ඉතින් මේ ගන්ධ සුවඳ අපි විඳ ගැනීම මෙබඳු ගන්ධ සුවඳ විඳ ගැනීම සඳහා ඉතින් අපි විවිධාකාර උපක්‍රම යොදනවා. විවිධාකාර උපක්‍රම යොදලා අපේ ස්වභාවයෙන් තියෙන යම් ශාරීරික දුර්ගන්ධයක් තියෙනවා නම් ඒ දුර්ගන්ධය වසා ගැනීම සඳහා අපි දහසකුත් එකක් ක්‍රම හරහා ඉතින් අර අපි කැමැතිම සුවඳ අපි ආග්‍රහණය කරගන්න සියලු ක්‍රමෝපායන් යොදනවා. එතකොට මෙතන ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් තියෙන නිසාම අපි මේ දේ කරනවා. ඉතින් අපි මේ දේ ආස්වාදයක් තියෙන නිසාම කරනවා කියලා පිළිගන්න තරමට නිහතමානී වෙමු. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවහා විඤ්ඤය රසා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීය එතකොට මේ ක්‍රමවේදය මේ පිටුදුට දැන් පැහැදිලි. එතකොට අපේ දිව කැමති වෙන වළඳන්න රස විඳින්න අනුභව කරන්න කැමති වෙන විවිධාකාර රසයන් තියෙනවා. ඉතින් මේ විවිධාකාර රසයන් භුක්ති විඳීම හරහා අපේ හිතට ලොකු ආස්වාදයක් ලැබෙනවා. දිවට ලැබෙන ආස්වාදය හිතින් අපි භුක්ති විඳිනවා. එතකොට ඒ රසයන් හොයාගෙන අපි ඉතින් විවිධාකාර ක්‍රම මේ සකස් කරගන්නවා. ඒ රසයන් නැවත නැවත ඇති කරගන්න. ඉතින් අපි අපේ gedara උයන පිහින දේ රසවත් නැත්තම් අපි විශාල මුදලක් වැය කළා. ඉතින් අර ඊටාම ප්‍රණීතයි කියලා තියෙන දේ ප්‍රණීත රසයන් විඳ ගැනීම සඳහා විවිධ ක්‍රම යොදා ගන්නවා. ඉතින් විවිධ සෑහෙන ඉහළ මුදල් මට්ටමක් එහෙම නැත්නම් විශාල මිලක් මුදලක් වේදම් කරමින් අපි කැමැතිම රසය විඳ ගැනීම සඳහා අපි සටන් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය විඤ්ඤයියා පොට්ටබ්බා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමූපසංහිතා රජනීය. එතකොට මේ හැම එකටමත් වඩා එක්තරාමින් සෑහෙන්න බරපතලයි. මේ කයට දැනෙන ස්පර්ශයන් තියෙනවා බොහොම ඉෂ්ටයි බොහොම සුබයි. කාන්තා බොහොම කාන්තයි. මනාපා අපිට හරිම මනාපයක් ඇති වෙනවා මේවා නැවත නැවත විඳ ගන්න. පිය රූපා අන්නේ ස්පර්ශයන් නැවත නැවත ලබන්න අපි හරි සතුටුයි. ඒවා ප්‍රියයි. කාමූප සංහිතා ඒවැ යම් යම් ස්පර්ශයන් හරහා සෑහෙන්න කාමසිතුවිලි පදාසයක් හටගන්නවා. රජනීයා අන්න අපේ හිත ඇලෙනවා. දැන් පින්වත්නි අපි අවධානය යොමු කරොත් මේ විදිහට අපේ හිත ඇලෙන රූප තියෙනවා, සද්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශයන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේවට කාම ගුණ කියන නම භාවිතා කරලා තියෙනවා. ඉතින් தত্ত্বය තවත් බරපතල වෙන්න බුදුරජාණන් වහන්සේ තවත් ප්‍රකාශයක් කරනවා මේ ලෝකේ පිරිමියෙකුට ස්ත්‍රියකගේ රූපය තරම් ස්ත්‍රියකගේ ශබ්දය තරම් ස්ත්‍රියකගේ ගන්ධය තරම් ස්ත්‍රියකගේ රසය තරම් ස්ත්‍රියකගේ ස්පර්ශය තරම් තවත් හිත බඳින මන බඳින කිසිම රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් නැහැ කියලා කියනවා ඊළඟට ස්ත්‍රියකටත් ස්ත්‍රියකගේ සිත බඳින රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් නැහැ කියනවා පිරිමියෙකුගේ රූපයට, සද්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට වඩා. එතකොට පින්වත් මේවා මේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන දේවල්. එතකොට අපිට තේරෙනවා මේ එතකොට මේ ස්ත්‍රීන් පුරුෂයන් හා ඇසුරු කිරීම ඕනෝන් අතර ලෙන්ගතුකම් ආලයක් ප්‍රේමයක් මේවා හට ගැනීම මේවා මේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන මේවා සිද්ධ වෙන දේවල්. මොකද අපේ මේ හිත සකස් වෙලා තියෙන්නේ ඕනෝන් ඇලෙන්න. ස්ත්‍රියෙකුට පුරුෂයෙක් ඇලෙනවා. පුරුෂයෙකුට ස්ත්‍රියක් ඇලෙනවා. මේ ඇලීමේ ආදීනව අපි හිත සාකච්ඡා කරමු. එතකොට මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්න වටිනවා අපේ මේ ඇලෙන, අපේ මේ හිත ඇලෙන, අපේ මේ හිත බැඳෙන දහසකුත් එකක් හේතු තියෙනවා. එතකොට මේ හේතු නිසාම අපි දැන් මේ භවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා S2 පියාගත්තට අපි දැකපු රූප අමතක වෙන්නේ නැහැ. අපි S2 මේ අවස්ථාවේ බැලුවේ නැති වුණාට අපි දැකපු බොහොම හිත බැඳපු සියලු රූප අන්න දැන් අපිට චිත්ත රූප වශයෙන් මැවෙනවා. ඉතින් මේ ස්ථානෙට ඇවිල්ලා මේ පිඟුතුන් කොයිතරම් සිල් ඇඳුමින් සැරසුණත් අර gedere ඉන්න දරුවව මතක් වෙනවා. එහෙම නැත්නම් gedere ඉන්න තමන්ගේ බිරිඳව සාමියව මතක් වෙනවා. එහෙම නැත්නම් gederin තමන්ගේ පෙම්මතෙක්ව, පෙම්මතියව, එහෙම නැත්නම් වෙනත් හිතගේ යාළුවෙක්ව, මිත්‍රයෙක්ව ඔන්න මතක් වෙනවා. මොකද අපේ හිත අන්න එතෙන්ට බැඳිලා. ඒ වගේම අපි කොයිතරම් සද්ද අහන්නේ නැතුව, සද්ද ඇහෙන්නේ නැති තැනකට ගියත් අපිට නොදැනුවත්වම අර හිත ගිය සද්දයක් නැවත ජනිත කර ගැනීම සඳහා අපේ හිත එතෙන්ට යනවා. අපි රස විඳපු ගීතයක් ඔන්න මතක් වෙනවා. ඉතින් අපිට මේ ස්ථානයේදී විවිධාකාර විලවුන් ගඳ සුවඳ නැති වුණාට අර හිත ගිය යම් යම් විලවුන් සුවඳ ඔන්න එන්න පටන් ගන්නවා. ඒ වගේම අපි මෙතෙන්දී බොහොම සරල ආහාරයක් භුක්ති විඳට අනේ අපිට බොහොම රසමසවලු නැති වුණා නේද මේ දවස් ගානේ අපිට මේ කටුක ආහාරයක් වළඳන්න සිද්ධ වුණා නේද කියලා ඔන්න හිතේ මැසිවිල්ලක් ඇති වෙන්න පුළුවන්. මොකද රස බොඳුන් අපේ හිත අල්ලගෙන ඉන්නේ. අපි ඒවට අහු වෙලා ඉන්නේ. ඉතින් දැන් මෙතෙන්දී අපි Brahmachariව ජීවිතේ ගත කළාට අපිට ඒක පුරුදු නැත්තම් අන්න කාමසිතුවිලිත් ඔය ASCII ඒබිකම් කරනවා. එතකොට පින්වත්නි අපිට තේරුම් ගන්න වටිනවා මේවා මේ හිත ඇලුන නිසා, ඇලිලා තියෙන නිසා ඔන්න නැවත නැවත ඒවා එනවා. අපි කොයිතරම් උත්සාහවත් වෙලා භාවනා කරන්න හැදුවත් එතකොට මේ හිත ඇලිච්ච තැන් වලට හිත දුවගෙන යනවා. ඒක තමයි හිතේ ස්වභාවය. එතකොට අපි එතනින් පටන් ගන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව මට රාගයේ බිඳුවක්වත් නැහැ. මට දේශයේ සම්පූර්ණයෙන්ම නැහැ කියලා අපි පටන් ගන්න ගියොත් එතන තියෙන මුලාවක්. ඒ නිසා අපි පොළවට බැහැලා කල්පනා කළොත් අපිට මේ කෙලෙස් තියෙනවා. කෙලස් ඇති වෙන්න හේතු මෙන්න මේ මේ විදිහට බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙනවා. අපි ජීවත් වෙන්නේ කාම ලෝකයක කියන තැනින් අපි පටන් ගත්තොත් අපිට එතකොට මේ කෙලස් ඇතිවීම සම්බන්ධයෙන් මේ ස්ථානයේදී මැසිවිලි නගන්න හේතුවක් නැහැ. මොකද අපි දන්නවා දැන් මෙන්න මේ මේ හේතු නිසා මගේ හිත බැඳිලා තියෙන්නේ. මේවට හිත බැඳෙන බව බුදුහාමුදුරුවෝ පිළිඅරන් තිනවා. ඒ නිසා දැන් කරන්න දෙයක් නැහැ. දැන් එතකොට අපි මේ බැඳෙන හිතක් තමයි නොබැඳෙන විදිහට සකස් කරන්න යන්නේ. ඒ නිසා තේරුම් ගන්න මේ කාරණාව පහසු නෑ. මොකද අපි මෙතෙක් කළා තියෙන්නේ මේ සංසාරේ පුරා කරලා තියෙන්නේ හිත බඳින වැඩ. හිත බැඳෙන වැඩ. කෙලස් වැඩෙන වැඩ. කියන්නේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ අපේ ප්‍රේයයන් එක්ක ඉන්න. අපි කැමැතිම රූප ටික පහසුම විදිහට බලා ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. අපි කැමැතිම සද්ද ටික පහසුම විදිහට අහගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ හැම ක්‍රමයක් කරාම අපේ හිතේ තව තව කෙලෙස් වැඩෙනවා. කෙලෙස් වැඩිච්ච නිසාම ඔන්න ඉතින් අපි හිත සුද්ධ කරන්න හදද්දී අර කෙලෙස් ටික කෙලෙස් ටිකේ තියෙන බරපතලකම නිසාම ඒ රූප සද්ද ගන්ධ ඔක්කොම නැවත නැවත එනවා. දැන් අපි මෙතෙන්ට ආවා එක්තරා අන්දමකින් කාමයන් අතහැරලා. දැන් මේ පිංගුතුන් අටසෙල් සමාදන් වුණා කියන්නේ මේ දවස් කීපයට හරි අපි ප්‍රතිඥාවක් දුන්නා හැකි පමණක මම එක්තරා අන්දමකින් Brahmachari ජීවිතයක් ඒ සිල්වන්තයින්ගේ ජීවිතයක් ගත කරන්න පැහැදෙනවා කියලා යෙදෙනවා කියලා. නමුත් අපි මේ කායිකව දරන ප්‍රයත්නය එක්තරා අන්දමකින් අභියෝගයකටපත් වෙනවා අපේ මේ හිතේ තියෙන මේ ගති සිරිත් නිසා. ඉතින් මේ කාරණාව එක්තරා අන්දමකින් බරපතල බව තවදුරටත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ධම්මපදේන ගාතාවකදීත්. ඒ කතාවත් එක්තරා අන්දමකින් හරි රසවත්. එක්තරා අවස්ථාවක භික්ෂුන් වහන්සේලා කොසල් මහරජුරුවන්ගේ රජවාසලට පිණ්ඩපාතේ වඩිනවා. දැන් මේ පිණ්ඩපාතේ වැඩියාම රජවාසලේ ඒ ස්වාමින්වහන්සලා දකිනවා මේ සමහර මිනීමරුවෝ, සොරු, ගම්පහරන හොරු, ඉතින් මේ වගේ විවිධාකාර වැරදි වලට ලක් වෙලා අහු වෙච්ච කට්ටිය ඔන්න ඇතම් තැන්වල බැඳලා ඉන්නවා යකඩ දන්වැල් වලින්. ඇතම් තැන්වල බැඳලා ඉන්නවා ලණු වලින්. ඇතම් තැන්වල බබුස් තන කියලා යම්සි තෘණ වර්ගයක් බොහොම දැඩි රළු තෘණ වර්ගයක් අන්න ඒවෙන් බැඳලා ඉන්නවා. ඉතින් බොහොම දුකක් විඳිනවා. ඉතින් මේකද මේවා ගලව ගන්න බෑ හරිම තදයි. හරිම කටුකයි. ඉතින් මේ සිරකාරයෝ ටික ඒ බැමි වලින් බැඳිලා සෑහෙන දුක් විඳින්මින් පසු වෙනවා. ඉතින් මේක මේ රජවාසලට ගිය භික්ෂුන් වහන්සේලාට දකින්න ලැබෙනවා. උන්වහන්සේලා පින්නපාතේ අරගෙන සේනාසනයට වැඩම කළාට පස්සේ එක්තරා විවේක අවස්ථාවක බුදුරජාණන් වහන්සේට මේ කාරණාව සැලකනවා. කියන්නේ මොකද්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අපි අද දිනයේ මේ කොසල් රජවාසලට පින්නපාතේ පිණිස වැඩම කළා. අන්න ඒ අවස්ථාවේදී අපිට මේ බොහොම දුක් විඳින කඩා ගන්න බැරි තරම් හොල්ල ගන්න බැරි තරම් බැඳලා දබපු යකඩ දම්වැල් වලින් ලණු වලින් තන වලින් බැඳපු මේ සිරකාරයෙන් අපිට දකින්න ලැබුණා. ඒ අවස්ථාවේදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ ධම් ගාතාවක් දේශනා කරනවා නතං දල්හං බන්ධනමාහු දීරා යදා යසං දාරුජං බබ්බජංච සාරත්තරත්තා මණිකුණ්ඩලේසු පුත්තේසු ධාරේසු ච අපේක්ඛා මේ ආදි වශයෙන් ධම්මපදේ ගාතාවක් කීපයක් එනවා දැන් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා කියන කාරණාව අනුමත කරනවා වෙනුවට වෙනත් විකල්පයක් අදහසක් තමයි ඉදිරිපත් කරන්නේ උන්වහන්සේ කියනවා මහණෙනි මේ ලෝකයේ ඔය තියෙන යකඩ දම්වැල් වලින් කරපු බැඳීම නැත්නම් ලණු වලින් කරපු ඒ දැඩි බැඳීම ඔය බබුස් තන කියන ඒ තන වලින් කරපු බැඳීම දැඩි බැම්මක් කියලා මේ ප්‍රඥයෝ නම් කියන්නේ නැහැ. කියන්නේ ප්‍රඥාවන්තයෝ කියන්නේ නැහැ. මෙබඳු බැමි ප්‍රබල බැමි කියලා. මොකද උන්වහන්සේ කියනවා කාට හරි උමනානම් හොඳට කැපෙන කඩුවකින් එහෙම නැත්නම් වෙනත් තියුණු ආයුධයකින් ඒ සියලු බැමි ෂණිකව කඩා දාන්න පුළුවන්. ඉතින් අපි හිතමු යම්සේ සිරකාරයෙකුට නිදහස හම්බුණා කියලා. යම්සි මොකක් හරි හේතුවක් නිසා. අර බැම්ම කොයිතරම් ප්‍රබල වුණත් මේ නිදහස ලැබෙන දිනේදී මේ බැම්ම කඩලා දානවා. බැම්ම ලිහලා දානවා. ඒ නිසා බුදුහාමුදුරුව කියනවා මිබඳු බැමි ප්‍රබල බැමි බවට මේ ප්‍රඥාවන්තයෝ නම් කියන්නේ. ඒතර ප්‍රඥාවන්තයෝ ප්‍රබල බැමි වශයෙන් හඳුන්වන්නේ මොනවද? අන්න ඒකට බුදුහාමුදුරුව කියනවා සාරත්ත රත්තා මණි කුණ්ඩලේසු පුත්තේසු ධාරේසු ච අපේක්ඛා. එතකොට මේ ප්‍රඥාවන්තයෝ ප්‍රබල බැමි වශයෙන් හඳුන්වනවා මේ යම්කිසි පුත්ත මේ පුත්ත ධාරාවන් කෙරෙහි තියෙන බැඳීමක්. කියන්නේ දරු මිනිබරන් කෙරෙහි තියෙන බැඳීමක්. ස්වාමියා බිරිඳ කෙරෙහි තියෙන බැඳීමක්. ඊළඟට මේ මිනි රන් මිනි මුතු කෙරෙහි තියෙන බැඳීමක්. ඔන්න ඔය බැඳී ඔබන්දු බැඳීම්. ඔන්න ඕවනම් ප්‍රබල බැමි තමයි. ඕවනම් ප්‍රබල බැඳීම් තමයි කියලා ඔන්න ප්‍රඥාවන්තය කියනවා. දැන් පින්වත්නි මේ බැමි ඔය ලණු වලින් කරපු බැමි අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් එක්තරා අන්දමකින් අපි ලණු වලින් කරපු බැඳීමක් බැඳීමක් වෙන්නේ ඒ අවස්ථාවේදී විතරයි. ඒ වගේම ඒ ඉන්න ස්ථානයේදී විතරයි. ඉතින් ඒ බැම්ම ලියාගත්තට පස්සේ වෙනස් ස්ථානයකට යන්න පුළුවන්. එතකොට අර බැම්මේ විපාකයක් නැහැ. ඒ බැම්මේ කිසිම හිරිහැරයක් නැහැ. මොකද බැම්ම සම්මූලයෙන්ම ගැලවිලා. හැබැයි මේ පුත්‍ර ධාරාවන් කෙරෙහි තියෙන බැම්ම දරුවන් මුණුබුරන් ස්වාමියා බිරිඳ බිරිඳ ආදී වශයෙන් අපේ මේ ප්‍රිය වූ පිරිස කෙරෙහි තියෙන බැඳීම ඒ වගේට ඒ වගේම මේ යම්සි ධන ධාන්‍ය මිනි කොණ්ඩොල් මේ ආදී දේ පිළිබඳව තියෙන බැඳීම මේක පෙනෙන බැම්මක් නෙමෙයි. හැබැයි මේක මේ මේ ආත්මට විතරක් එන ආත්මට විතරක් සීමා වෙච්ච බැම්මකුත් නෙමෙයි. ඒ වගේම එක ස්ථානයකට සීමා වෙච්ච බැම්මක් නෙමෙයි. දැන් මේ පිංගුතුන් මෙතන හිටියට හිතේ විවිධාකාර බැමි විවිධාකාර බැඳීම් ක්‍රියාත්මක වෙනවා. මොකද අර ලණුවකකින් කරපු බැම්ම වගේ දැන් මේ බොහොම නිදහස් පරිසරයක හිටියට අර බැමි වලින් නිදහස් වෙලා නැහැ. ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගන්න වටිනවා අපිට මේ තියෙන බැඳීම් සෑහෙන ප්‍රබලයි. සෑහෙන බරපතලයි. අපි මේ බැඳීම් වලින්ම බැඳිලා කටයුතු කරොත් නම් සංසාර බැම්මෙන් දිගටම බැඳෙන එකම තමයි වෙන්නේ. ඉතින් මේ පින්වුතුන් එක්තරා අන්දමකින් යම් පමණකට හෝ මේක කල්පනා කරපු නිසා වෙන්නේ නැති දවස් කීපයකට හෝ මේ බැමීම් මේ බැඳීම් වලින් මිදෙන්න මේ බැමි වලින් මිදෙන්න මේ ස්ථානෙට පැමිණි. දැන් පැමිණිලා අපි තුමු යම්ස කෙනෙක් උත්සාහවත් වෙනවා අපේ හිත වෙනත් අරමුණක තවත්වන්න පවත්වන්න. අපි තුමු කුසල් අරමුණක හිත පවත්වන්න උත්සාහවත් වෙනවා. ඉතින් ඒක සඳහා අපි ඉදිරිපත් කරන අරමුණ ඊටාම උදාසීන කම්මැලි හිතෙන අරමුණක්. ඉතින් කවදාවත් හිත ඔය කම්මැලි උදාසීන අරමුණේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ මොකද හිත läගලා ඉන්න කැමති, හැසිරෙන්න කැමති, ඇලෙන්න කැමති අර තමන්ට හුරු පුරුදු සුන්දර ලෝකෙම පමණයි. කියන්නේ තමන් රස විඳපු රසයන්වල, ශබ්දවල, රූපවල, ගන්ධවල ස්පර්ශයන්ගේ තමයි හිත පුළුවන් තරම් ලොල් වෙලා ඉන්නේ. ඉතින් මේ බඳු හිතක් අපි මේ උදාසීන අරමුණක ගෙනල්ලා තියන්න හදනවා කියන්නේ එක්තරා අන්දමකින් Tamanට දැන් තේරෙනවා ඇති මේක පහසු කාර්යයක් නෙමෙයි. ඒ නිසා අපිට මේ කාර්යය සඳහා සෑහෙන ක්‍රම වේදයන් යොදා ගන්න සිද්ධ වෙනවා. මේක මේ හිතන තරම් අපිට හිතන හිතුව ඉක්මනින් මේ කටයුත්ත කරන්න බෑ. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උත්මයෙක් සරණ යන්න සිද්ධ වෙනවා. උන්වහන්සේ මේ සියලු බැමි නිදහස් කරගත් අය. එහෙම නැත්නම් මේ සියලු බැමි වලින් උන්වහන්සේගේ සිත නිදහස් කරගත් අය. මේ නිදහස් කරන මාර්ගය අපිට පෙන්වලා දුන්න අය කියන විශ්වාසය අපේ හිතේ ඇති කරගන්න සිද්ධ වෙනවා. ඊළඟට උන්වහන්සේ සරණ ගිය ඒ සරියුත්මගලන් රහතන් වහන්සේලා වැනි ඒ ශ්‍රේෂ්ඨ මහා ආර්ය මහා සංඝරත්නය බුදුරජාණන් වහන්සේ සරණ යාමෙන්ම ඒ මාර්ගය අනුගමනය කිරීමෙන්ම අන්න උන්වහන්සේලත් මෙබඳු ප්‍රබල බැමි සියල්ල සුණු විසුණු කළා කියලා අපේ හිතේ විශ්වාසය ඇති කරගන්න වටිනවා. මොකද පින්වත්නි මෙබඳු ශාසනයක් මෙපමණ කාලයක් එන්න හැකියාවක් නැහැ මෙබඳු රහතන් වහන්සේලා මෙබඳු ආර්යයන් වහන්සේලා ලෝකේ හිටියේ නැත්තම් මොකද මේ කල්ප ගණන් තිස්සේ දුවගෙන යන ප්‍රබල බැමි කඩන ක්‍රමයක් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කළා ඒ බැමි සින දමපු පිරිසකින් තමයි අපිට අද ධර්මය ලැබිලා තියෙන්නේ. ඒ බැමි සිඳ දමන මාර්ගයක ගමන් කරන පිරිසක් තමයි අපේ සංඝයා වහන්සේලා යෝගාවචරයන් වශයෙන් හඳුන්වන්නේ. එතකොට අපි මේ කරගෙන යන කාර්යයට බුදුරජාණන් වහන්සේගේ දරුවන් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් බුද්ධ පුත්‍රයන් බුද්ධ දුහිතෘගාවන් වශයෙන් එක්තරා අන්දමකින් අපේ හිතේ ලොකු ශක්තියක් ඇති කරගන්න සිද්ධ වෙනවා. මොකද උන්වහන්සේලා මේ කාරණේ කරලා තියෙනවා. කරලා අපිටත් ලොකු ආදර්ශයක් තියලා තියෙනවා. කොයි තරම් මේ බැමි ප්‍රබල වුණත් උන්වහන්සේලා මේ වෙන් මිදිලා තියෙනවා. මිදිලා මිදෙන මාර්ගය බොහොම નિරවුල්ව දේශනා කළා තියෙනවා. එතකොට මේ දේශනා කරපු මාර්ගය එක්තරා අන්දමකින් වැළලීලා ගිහිල්ලා නැවතත් ඔය 2500 සම්බුද්ධ ජයන්තියත් එක්ක නැවතත් පින්වත්නි මතු වෙලා තියෙනවා. මේ මතුවෙලා ඇත්තටම භාවනා ක්‍රම වශයෙන් සද්ධර්මයේ වශයෙන් ඊළඟට මේ මාර්ගය අනුගමනය කරන පිරිස් වශයෙන් බොහොම ප්‍රබලව හැසිරෙන මට්ටමකට ධර්මයේ යෙදෙන මට්ටමකට අද වර්තමානයේත් පත් වෙලා තියෙනවා. ඒ වගේම අපේ හිත නැවතත් කාමයටම ඇදලා දාන ප්‍රවණතාවෙනුත් දහසකුත් එකක් තියෙනවා. ඉතින් මේ සුබදායේ පැත්තත් අවැඩදායේ අපිව සංසාරයට අදින පැත්තත් කියන මේ දෙකම තියෙනවා. ඉතින් අපිට හැකියාව තියෙනවා තව දුරටත් මේ සංසාරයේ දිගින් දිගට කාමයන්ට ඇලිලාම ගමන් කරනවද? එහෙම නැත්නම් මේ ලබපු බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් අරගෙන ඒ බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවකීන් වහන්සේලා රහතන් වහන්සේලා ගමන් කරපු මාර්ගයට හැකි හැකි පමණින් හෝ අවතීර්ණ වෙනවාද කියලා තීරණයක් ගන්න එක්තරාන්දමකින් ඔන්න අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. එතකොට පින්වත් මේ අවස්ථාව සුබපටු කාරණයක් නන් නෙමෙයි. මේක මේ ඉබේ ලැබිච්ච දෙයක් නෙමෙයි. අපි මේ පෙරම් පුරලා ලැබපු දෙයක් මේ ලැබිලා තියෙන්නේ. මොකද බුද්ධ ශාසනයක් තියෙන බුද්ධෝත්පාද කාලයක උත්පත්තියක් ලැබනවා කියන එක සරල දෙයක් නෙමෙයි. පහසු දෙයක් නෙමෙයි. මේ ලෝකයේ තියෙන දුර්ලභ කාරණා හයක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ බුද්ධෝත්පාදය කියන එක අතිශය දුර්ලභ කාරණයක් වශයෙන් දේශනා කරනවා. ඒ වගේම මේ අපි සැහැල්ලුවට aran තියෙන, ලාභයට aran තියෙන මේ මනුස්ස ජීවිතය බුදුරජාණන් වහන්සේට අනුව නම් බොහොම දුර්ලභ අවස්ථාවක්. මේක මේ ආවට ගියාවට ලැබිච්ච මනුස්ස ජීවිතයක් නෙමෙයි. ඒ වගේම අපිට මේ අංගපසංග බොහොම නිරෝගීව තියෙන හැටි මේ ඇස්කම් ආදී ඉන්ද්‍රයන් අඩපණ නොවි විකලත්වයකටපත් නොවි බොහොම නිරෝගීව තියෙන ස්වභාවය මේකත් ඉතින් හැමෝටම උරුම වෙච්ච සම්පත්තියක් නෙමෙයි. ඉතින් අපි සියලු දෙනාටම මේ සම්පත්තියක් තියෙනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරපු සත්‍ය ධර්මයක් වර්තමානයේ අපිට අහන්න ලැබෙනවා. ඒ වගේම කෙනෙකුට උවමනා නම් ඒ සද්ධර්මය ඇසුරු කරන, ඒ අනුව ජීවත් වෙන උත්සාහවත් වෙන, ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන සත්පුරුෂ ඇසුරත් ලබන්න අවස්ථාව තියෙනවා. එතකොට පින්වත්නි අපිට අපේ මේ ජීවිත අරන් බැලුවාම සෑහෙන වාසනාවන්තයි. මොකද අපේ මේ සංසාර ගමනේ අපි ගත කළා තියෙන අනිකුත් ජීවිතත් එක්ක කල්පනා කරලා බලනකොට, සංසන්දනය කරලා බලනකොට අපිට අද මේ ලැබිලා තියෙන අවස්ථාව ඊටාම ශ්‍රේෂ්ඨයි. ඊටාම දුර්ලභයි. මේක ෂණ සම්පත්තියක් වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යමෙකුට මේ ෂණ සම්පත්තියේ මේ අවස්ථාවේ තියෙන වැදගත්කම වැටහෙන්නේ නැත්නම් එයාට මේ අවස්ථාව ගිලිහිලා යනවා. අවස්ථාව ගිලිහිලා යාමෙන් ශෝක කරන්න සිද්ධ වෙනවා. නැවතත් අපාගාමී වෙලා අර ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම සම්බන්ධයෙන් පසුතැවෙන්න සිද්ධ වෙනවා. එතකොට පින්වත්නි මේ බඳු වාතාවරණයක් අපේ ඉදිරියේ තියෙනවා. ඉතින් මේ කාරණා ටික ටිකක් ගැඹුරින් හිතලා බලන්න. දැන් මේ පින්වතුන්ගේ හිත යම් පමණකට හෝ සංසුන් වෙලා ඇති. ඉතින් මේ උදේ ඉඳන් දරපු ප්‍රයත්නයේ යම් හෝ ප්‍රතිඵලයක් කරහා මද වශයෙන් හෝ තමන්ගේ හිත තැම්පත් වෙලා ඇති. මේ තැම්පත් මනසකට තමයි මේ සසරින් මිදෙන මාර්ගයක් ක්‍රමවේදයක් විවෘත වෙන්නේ. සසරින් මිදෙන්න ඕනය කියන අදිෂ්ඨානයක් ඇති වෙන්නේ. මේ සංසාර බිය දැනෙන්නේ තැම්පත් වෙච්ච හිතකට. ඒ නිසා පින්වත්නි මේ භවනා වැඩමුළුවේදී මේ පින්වතුන් උත්සාහවත් වෙන්න මේ පටන් ගත්ත කාර්යය අත නොහැර ඉදිරියට කරගෙන යන්න. තමන්ගේ හිත කොයිතරම් ඒ කාමයන් ඔස්සේම දුවගෙන ගියත් හිතට වෛර කරන්නේ නැතුව නැවත මේ මූල කර්මස්ථානයට අරගෙන ඉන්න. ආදුනික යෝගාවචරයෙකුට තියෙන එකම පිළිසරණ මේ මූල කර්මස්ථානය පමණයි. භාවනානු යෝගියෙක් යෝගාවචරයෙක් කියලා කියන්නේ එතකොට මේ මුළු ලෝකෙම දන් දීලා තමන් මේ කරන භාවනාවට සැදිලා පැහැදිලා ඉබාගාත යන හිත නැවත නැවත මේ අවශ්‍ය අරමුණට ගෙනෙන තැනැත්තෙක්. ඒ තැනැත්තා කොයිතරම් මේ හිතේ අර පරණ පුරුදු තිබුණත් ඒවෙන් වැටෙන්නේ නැහැ. ඒවා ඒවා නිසා හිතේ ශක්තිය අඩපණ කරගන්නේ නැහැ. නැවත නැවතත් වැටි වැටි නැගිටිමින් මේ මාර්ගයේ ගමන් කරනවා. පින්වත්නි මේ ලෝකේ පහළ වෙච්ච කිසිම ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නමක් ආර්යයන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ නමක් පහසුවෙන් මේ කාරණාව ඉෂ්ට කරගෙන නැහැ. ඒ නිසා අපිත් තේරුම් ගමු මේ කාරණාව ඉෂ්ට කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ පාර පෙන්නලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේලා අපිට ලොකු ශක්තියක් ලබලා දීලා තියෙනවා. ඒ ශක්තියින් ප්‍රයෝජන අරගෙන අපි මේ ලැබුණු මනුස්ස ජීවිතයේ තියෙන වටිනකමත් තේරුම් අරගෙන මේ ෂණ සම්පත්තියේ වටිනාකම තේරුම් අරගෙන අපි මේ අත ගහලා තියෙන කාර්යයේ වටිනාකම ශ්‍රේෂ්ඨත්වයේ තේරුම් අරගෙන අත නොහැර මේ පටන් ගත්ත වැඩේ කරන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. නිසා මේ පිංගුතුන්ට තව දවස් කීපයක් තියෙනවා. ඉතින් ඒ දවස් කීපේ අදට දරුවාට වඩා උත්සාහයක යෙදෙමින් මේ කරගෙන යන භාවනාව විශ්වාසයක් ඇති කරගෙන කිරීම සඳහා උත්සාහවත් වෙන්න. මේ කරගෙන යන භාවනාව සතර සතිපට්ඨානයෙන් පිට කිසිම දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක් දුම්නස් දුරු කරගන්න සසරින් මිදෙන්න තියෙන ඒකායන මාර්ගය සතර සතිපට්ඨානයමයි කියලා. ඒ නිසා පින්වත්නි මේ ලැබපු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒ සඳහා මේ සියලු දෙනාටම මේ ධර්මදේශනාවත් ශක්තියක් ධෛර්යයක් වේවා කියලා ධර්මදේශනාව අවසන් කරමින් මම ප්‍රාර්ථනා කරනවා.